සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි මේ ආපුරා කියලා ධර්මදේශනා මාලාවක් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මේකේ ඇත්තටම අදහස් උනේ සිංහල මාධ්‍යයෙන් භාවනාවත් මිශ්‍ර කළා ධර්මදේශනා මාලාවක් කරගෙන යාමයි. ඒකෙදී අපි විශේෂයෙන්ම අපේ ප්‍රතිපදාවට මූලිකත්වය දීලා කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ බඳු වැඩසටහනකට මුණ පුරමින් අපි සියලු දෙනාම එකතු වෙලා එහෙමනම් নমස්කාරය කියලා අපි වැඩසටහන පටන් ගමු.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 මොකද ඊටාම සියුම් කරුණු එකේ ගුණයක් වශයෙන්, දෙකේ ගුණයක් වශයෙන්, තුනේ ගුණයක් වශයෙන්, හතරේ ගුණයක් වශයෙන් ඔය විදිහට කරුණු ඒක රාශී කළා, ගුණ කළා දක්වලා තියෙනවා ඒ අංගුත්තර නිකායේ. එතකොට මේ අංගුත්තර නිකායේ කරුණු 8ක් අන්තර්ගත වෙන කොටස තමයි අංගුත්තර නිකායේ අටක නිපාතේ කියන්නේ. ඒකෙත් සති වර්ගයේ සතිමත් භාවය පිළිබඳව ප්‍රකාශ කරන කොටසේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා සති සම්පජඤ්ඤේ භික්කවේ අසති. සති සම්පජඤ්ඤ හතුපනිසං හෝති හිරොත්තප්පං. සම්පජඤ්ඤ විපන්නස්ස හතුපනිසං හෝති හිරොත්තප්පං. කියලා දැන් මේ කාරණා කීපයක් බොහොම ලස්සනට පෙළගස්සලා පෙන්නනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ යම්සි කෙනෙක් තුළ සති සම්පජඤ්ඤය කියලා යම්සි ගුණ ධර්මයක් අපි හිමීට කතා කරුව මොනවාද මේ කියන්නේ කියලා. ඒ බඳු ගුණ ධර්මයක් ඇත්තේ නැත්තම් ඒ බඳු ගුණ ධර්මයක උපනිශ්‍රේ සම්පත්තිය කෙනෙකුට ලැබෙන්නේ නැත්තම් එතකොට හිරි ඔතප් කියන එක. හිරොත්තප්පම් කියන්නේ හිරි ඔතප්. එහෙම නැත්තම් මේ පාපයක් කරන්න තියෙන බය ලැජ්ජාව කියන එක. එතකොට මේ හිරි ඔතප් කියන දෙකට පිහිටන්න උපනිශ්‍රේ සම්පත්තියක් නැති වෙනවා. මොකද අර සති සම්පජඤ්ඤය කියන එක නැති නිසා. ඊට පස්සේ කියනවා හිරි ඔතප් දෙක නැත්තම්. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියලා එක පිහිටන්න උපනිශ්‍රේ සම්පත්තිය නැති වෙනවා. ඊළඟට කියනවා ඉන්ද්‍රිය සම්පත්තිය නැත්තම් නැත්නම් ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒක නිසා හටගන්න සීලය කියන එක. සීලය කියන එක පිළිගන්න හැකියාවක් නැති වෙනවා. ඊළඟට කියනවා සීලය නැත්තම් සමාධිය කියන එක සම්මා සමාධිය කියන එක පිළිගන්න ඒ වමනා කරන උපනිශ්‍රේ සම්පත්තිය නැති වෙනවා කියලා කියනවා. ඊළඟට සම්මා සමාධියක් නැත්තම් නිවැරදි හොඳ සමාධියක් නැත්තම් ඊළඟට යථාභූත ඥාන දර්ශනයක්. ඇති දේ ඇති හැටියෙන් දැක ගැනීමේ නුවණක් පහළ වෙන්න තියෙන උපනිෂද සම්පත්තිය නැති වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒබඳු යථාභූත ඥාන දර්ශනයක් කෙනෙක් තුළ නැත්තම් නිබ්බිදාවක් විරාගයක් කියන මෙන්න මේ ධර්මතාවයන් පහළ වෙන්න උමනාකරණයේ පෝෂණය උමනාකරණයේ අනුග්‍රහය උමනාකරණයේ උපනිශ්‍රේ සම්පත්තිය ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට නිබ්බිදාවක් විරාගයක් නැත්තම් ඒ බඳු උපනිශ්‍රේ සම්පත්තියක් ලැබෙන්නේ නැත්තම් විමුක්තියක් ඥාන දර්ශනයක් කෙටියෙන් කියනවා නම් විමුක්ති ඥාන දර්ශනයක් පහළ වෙන්නේ ඒ අදාළ කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මුලින්ම මේ වගේ මේ කාරණාවල පෙළගැස්ම හරියට සකස් වෙලා ආවේ නැත්නම් සිද්ධ වෙන සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ මුලින් කෙටියෙන් සඳහන් කරන්නේ. මේකට ලස්සන උපමාවකුත් දෙනවා. හරියට මේ අතුපතර හොඳට වැඩිලා නැති ගහක් ගත්තොත් එහෙම දැන් හිතන්න බොහොම කඩා වැටිච්ච හරි නැත්නම් බොහොම කෙඩෑරි වෙච්ච තියෙනවා ගහක්. ඒකේ අතුපතර හොඳට විහිදලා නැහැ, කොළ නැහැ, ගෙඩි නැහැ, මල් නැහැ. බොහොම මේ නියං සායකට අහු වෙච්ච වගේ ගහක්. ඉතින් අන්න ඒ බඳු ගහක බුදුරජාණන් වහන්සේ කියන අයාගේ පොතුත් බොහොම මේ නිෂ්ඵල මට්ටමක තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක්කට ගන්න විදිහක් නැහැ. ඒක බෙහෙතකට ගන්න විදිහක් නැහැ. මොකද ඒක හරියට වැඩිලා නැහැ. ඊළඟට එළය කියන කොටසත් හරියට වැඩිලා නැහැ. අරටුව කියන කොටසත් හරියට වැඩිලා වැඩිලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ හරියට ඒ ගහේ අතුපතර හොඳට විහිදලා ශාස්ත්‍රීයව වැඩිලා නැත්නම් ඒවයෙන් පෝෂණය ලබන, ඒවයෙන් යම්කිසි අනුග්‍රහයක් ලබන ඒ කඳේ තියෙන අනිකුත් කොටස් ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි කියනවා සති සම්පජඤ්ඤය කියන එක නැත්තම් එතකොට අර හිරි ඔතප් කියන දෙක පිහිටන්නේ නැහැ. හිරි ඔතප් දෙක පිහිටන්නේ නැත්තම් සීල ඉන්ද්‍රිය සංවරය කියන එක පිහිටන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය කියන එක පිහිටන්නේ නැත්තම් පිහිටලා නැත්තම් ඊළඟට සීලය කියන එක පිහිටන්නේ නැහැ. සීලය කියන එක පිහිටලා නැත්තම් සම්මා සමාධිය පිහිටන්නේ නැහැ. සම්මා සමාධිය පිහිටලා නැත්තම් යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගැනීමේ අවකාශයක් නැහැ. යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙලා නැත්නම් ඇති කර ගන්නා ඇති වෙලා නැත්නම් ඊළඟට නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්න විදිහක් නැහැ. නිබ්බිදාවක් විරාගයක් පහළ නොවි විමුක්ති ඥාන දර්ශනයක් පහළ වෙන්න විදිහක් නැහැ. ඔන්න ඔයගේ බොහොම ක්‍රමානුකූල අවස්ථා සම්බන්ධයක් බුදුරජාන් වහන්සේ මෙතෙන්දි මතු කරනවා. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. සති සම්පජඤ්ඤේ භික්කවේ සති සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති හිරොත්තප්පං යම්ස කෙනෙක් තුළ මෙන්න මේ සති සම්පජඤ්ඤය තියෙනවා නම් ඇති කල්හි අන්න යාට උපනිෂය සම්පන්නියක් තියෙනවා කුමක් පිණිසද හිරි ඔතක් පිණිස එහෙනම් දැන් අපි සූත්‍රය ටික ටික දිගහැර ගන්න දැන් අපි බලමු මොකක්ද එහෙමනම් මේ සති සම්පජඤ්ඤය කියන්නේ කියලා දැන් පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේ කාලය ගත කරනකොට හුඟක් වෙලාවට අපේ හිත මොනවා හරි දෙයක් අල්ලගෙන අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් අල්ලගෙන ඒ ගැන කතන්දරයක් ගොත ගොතා ඒ ගැන මතකයන් අවුස්ස අවුස්ස විපරං කර කර ඒව ගැනම කල්පනා කර කර ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි එහෙම නැත්නම් අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන කල්පනා කර කර ඒ ගැන සිහින මවමවා ඒ ගැන සැලසුම් හදා හදා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අතීතයත් අනාගතයත් අතර දෝලණය වෙන ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ඉඳලා මේ යන මොහොතකදී අපි නිකන් නැවතත් ආපස්සට හැරිලා බැලුවොත් මං කොච්චර කාලයක් නම් මේ වර්තමානයේ ජීවත් වෙලා තියෙනවද කියලා ආපස්සට හැරිලා බැලුවොත් ඉතාලම සල්ප කාලයයි අපි මේ වර්තමානයේ ගත කරලා තියෙන්නේ අපි වර්තමානයේ ඉඳගෙන අතීතය ගැන කල්පනා කරනවා වර්තමානයේ ඉඳගෙන අනාගත සිහිතමවනවා ඔන්න අන්ත දෙකක තමයි අපි එකත්කින් ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ වර්තමානයේ අහිමි වෙච්ච ජීවිත ගත කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකම් මිය ගිහිල්ලා වගේ කියලා. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. මේ ප්‍රමාදය කියන එක සතිමත් භාවය අපිට නිකන් සරලව කියන්න පුළුවන් ප්‍රමාද වීමක් කියලා. ඒතර මෙන්න මේ ප්‍රමාදය කියන එක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට මර මැරිලා කියලා. අපි මේ මරණයටපත් වෙලා. එතකොට එයා අවුරුදු 100ක් හිටියයි කියලා කිව්වට එයා ඇත්ත වශයෙන්ම නම් ජීවත් වෙලා නැහැ. එහෙමනම් ඉතින් අපි තේරුම් ගන්න වෙනවා එහෙනම් කොහොමද අපි ජීවත් වෙන්නේ? කොහොමද එහෙනම් අපි නිවැරදිව ගත කරන්න උත්සාහන්ත වෙන්නේ? අන්න ඔතන තමයි සතිමත් භාවය කියන එක අපිට හඳුනා ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මොකක්ද එහෙනම් මේ සතිමත් බව? එතකොට එතෙන්දී බුදුන් වහන්සේ පෙන්නන සතිය එක එක මට්ටම් වලින් හඳුනා ගන්න පුළුවන්. ඒක මේ ස්ථිරව තියෙන එහෙම නැත්නම් එක මට්ටමක තියෙන ධර්මතාවයක් නෙමෙයි ඒක ක්‍රමානුකූලව අපේ උද්‍යෝගිමත් බව හරහා අපේ යෙදීම හරහා ක්‍රමානුකූලව වැඩෙන ධර්මතාවක්. ඒකට ඒක පටන් ගන්නේ සති මාත්‍රයකින් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පින්වත්නි හිතන්න දැන් අර වගේ සම්පූර්ණයෙන්ම අතීතය අනාගතය ගැන සිහිනමවමින් ඒවැයේ අතරමං වෙලා හිටපු කෙනෙක්ගේ හිත මේ මොහොතේ සිදුවෙන යම්කිසි ක්‍රියාවලියකට යොමු කරන්න පුළුවන් වුණොත් අන්න ඒ මොහොතේදී එයා ඒ අතීත අනාගත සිහින වලින් අත මිදලා එක්තරා අන්දමක අවදිවීමක් මේ මොහොතට අවදිවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ මොහොතට අවදිවීම අතිශය වැදගත්. එතකොට තමයි නිකන් හරියට අර අඳුරු කාමරයකින් එළියට ඇවිල්ලා ආලෝකයක් දැක්කා වගේ අන්න එයාට නිකන් තේරෙනවා දැන් මම මේ මොහොතේ ජීවත් වෙනවා. කියලා අන්න එයාගේ හිතේ එක්තරා අන්දමක නිකන් ක්ෂණික අවදිවීමක් මේ ලෝකේ පය ගහලා ජීවත් වෙනවා වගේ ගතියක් සිහිනකින් අවදි වුණා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ මොහොත් මේ මොහොතට එළඹ වාසය කිරීම කියලා ඉතින් අපිට සිංහලෙන් මේක නිර්වචනය කරන්න පුළුවන්. එළඹ සිට සිහිය කියලා සාමාන්‍යයෙන් කෙටියෙන් අපි මේ සතිමත් බව හඳුන්වලා දෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක සති මාත්‍රයක්. ඉතින් අපි උත්සාහවන්ත වෙනවා පුළුවන් ද මේ தත්ත්වය තව පොඩ්ඩක් වර්ධනය කරන්න. එතකොට අන්න කෙනෙක් අපි හිතමු ඊළඟ මොහොතත් සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඊළඟ මොහොතෙදිත් ඔන්න අපි හිතමු පරණ පුරුද්දට අපේ හිත අතීතයට දුවනවා. අපි නැවතත් ගෙනල්ලා මේ වර්තමානයේ දැනෙන දෙයකට ගෙනල්ලා තියාගන්නවා. ඊළඟට අපි හිතමු නැවතත් හිත අනාගතයට දුවනවා. නැවතත් එයා ගෙනල්ලා වර්තමානයේ තියාගන්නවා. ඒතර මේ විදිහට එකාතකින් මුලදී හරිම අපහසුයි මේ වැඩේ කරන්න මොකද අපේ හිත පුරුදු වෙලා නැහැ මේ වර්තමාන මොහොත අත්දකින්න. මේ වර්තමාන මොහොත අගය කරන්න අපේ හිත පුරුදු වෙලා නැහැ. ඒ නිසා මුලදී පුංචි වෙහෙසක් දැනෙන්න පුළුවන් කෙනෙකුට. මොකද මේ මේ හිතේ වැඩේම අතීතයට දුවන එක. හිතේ වැඩේම අනාගතය ඔස්සේ යන එක. ඉතින් ඒ බඳු හිතක් තමයි ටික ටික ගෙනල්ලා මේ වර්තමානය තුළ අපි පවත්වන්න උත්සාහන්ත වෙන්නේ. ඒකට ඉතින් විවිධාකාර ක්‍රමෝපායන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි හිතමු කෙනෙක් මේ විවිධාකාර ක්‍රමෝපායන් පාවිච්චි කළා. මේ වර්තමානයේට හිත ගත්තා කියලා. ඉතින් මේකේ එන එක ක්‍රමෝපායක් මම විස්තර කරන්නම් උදාහරණයක් වශයෙන්. අපි හිතමු කෙනෙක් සක්මනක් පාවිච්චි කරනවා. එයා දැන් ඇවිදිනවා. දැන් අපි සාමාන්‍යයෙන් කොච්චර නම් ඇවිදලා ඇද්ද? අපි ඕන තරම් ඉතින් අර පුංචි කාලේ අම්මගේ තාත්තගේ අත අල්ලගෙන ඇවිද්ද දවසේ ඉඳලා ඊට පස්සේ තින් අපි තාමත් ඇවිදිනවා. හැබැයි අපි කෙතෙක් නම් මේ අපේ පාදයේ ඒ සිද්ධ වෙන චලනයට හිත තියාගෙන පාදයේ සිද්ධ වෙන ඒ ස්පර්ශයට හිත තියාගෙන එමත් නැත්නම් මේ කයේ දැනෙන දේවල් වලට හිත තියාගෙන ඇවිදලා තියෙනවා. හිතන්න කිසිසේත්ම නැති තරම්. මොකද අපි සාමාන්‍යයෙන් ඇවිදින්නේ වෙන මොකක් හෝ වැඩක් කරන්න. අපි තුමු අපේ රාජකාරී කරන ස්ථානයට ඇවිදගෙන යනකොට ඉතින් එතකොට ඒ රාජකාරී කරන්න තියෙන දේවල් ගැන අද මොනවද තියෙන්නේ කියන එක ගැන කල්පනා කර කර තමයි යන්නේ. එහෙම නැත්නම් ඊයේ මොනවද කරේ කියලා කල්පනා කර කර යනවා. එහෙම නැත්නම් වටපිට බල බල යනවා. ඉතින් අපි අර කය හැබැයි ඇවිදිනවා. හිත වෙන කොහේදෝ තමයි ඉන්නේ. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට ඒබඳු තත්වයක තියෙන මේ හිත තමයි අර නැවත නැවත මේ මොහොතට ගැනීම සඳහා වෑයම් කරන්නේ. අන්න එයා හිතන්න දැන් ඔන්න වම් පාදයක් ඔසවලා බිම තියෙනවා. ඉතින් එතකොට මේ බොහොම සරල ඍජු අත්දැකීමක් ලැබෙනවානේ. අන්නේ සරල ඍජු අත්දැකීමට එයා හිත තියන්න. එයාගේ අවධානය යොමු කරන්න එයා උත්සාහන්ත වෙනවා. අන්න මේ මොහොතේ අර සිහිනයෙන් අත මිදලා එයා මේ මොහොතේ වර්තමානයේ ජීවත් වෙනවා. එක මොහොතයි හැබැයි. ඊට පස්සේ අපි හිතුව ඔන්න ආයෙත් හිත කොහෙදෝ ගියා. ඔන්න ඒ අතරේ ඔන්න දකුණු පාදයේ ඉහළට එසවිලා ඔන්න බිමට හිටලා. ඔන්න එතන දැන් ස්පර්ශ වෙනවා. එයාට යම් දැනීමක් තියෙනවා. වැලි පොළව කරන් සක්මන් කරන්නේ ඒ වැලි පොළවේ තියෙන රළු ගතිය එයාට දැනෙනවා. ටයිල් පොළවක නම් සක්මන් කරන්නේ ටයිල් එකේ තියෙන සිසිල් ගතිය එයාට දැනෙනවා. දැන් මේක බොහොම ඍජු අත්දැකීමක්. මේක මේ පොතකින් බලන්න අවශ්‍ය නැහැ. කාගෙන්වත් අහගන්න අවශ්‍ය නැහැ. මේක Tamanට ඍජුව දැනෙනවා. මෙන්න මේ දැනෙන ඍජු අත්දැකීමට ඔන්න නැවතත් එයා අවධානය යොමු කරනවා. අර නැවතත් අර සිහින ලෝකයෙන් අත මිදිලා මේ මොහොතට එයා පැමිණෙනවා. ඉතින් හිතන්න මේක දැන් එයා බහුලීකృత කරනවා. ඔන්න පියවර පහක් දැන් එයාට මේ වර්තමාන මොහොතේ කාලය ගත කරන්න පුළුවන්. පියවර 10ක් එයාට වර්තමාන මොහොතේ කාලය ගත කරන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම ඒ පියවරක් පියවරක් පාසා වර්තමාන මොහොතේ අවදියෙන් කාලය ගත කරන්න පුළුවන්. ඊළඟට එහා කොනේ ඉඳන් මෙහා කොනට එනකම්මත් ඒ විදිහටම ගත කරන්න පුළුවන්. ඔන්න විනාඩි 10ක් ඔන්න යාට සිහියෙන් ඉන්න පුළුවන්. එළඹ වාසය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේක ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් අන්න කෙනෙකුට තේරෙනවා මෙන්න මෙතන නිකන් 아무තු ගුණයක් වැඩෙනවා 아무තු ආධ්‍යාත්මික හැකියාවක් වර්ධනය වෙනවා ඒ හැකියාවෙන් කරන්නේ මේ එළම වාසය කිරීමක් අතීතය ඔස්සේ ගිහිලා කතන්දර ගොතන්න යන්නෙත් නැහැ අනාගතය ඔස්සේ ගිහිල්ලා සිහිනමවන්න යන්නෙත් නැහැ මේ මොහොතේ එළඹ වාසය කරනවා එතකොට මේ මොහොතේ එළඹ වාසය කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේක දැන් විස්තර කරන්න. මේක තව හොඳට පතුරවන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ එළඹ වාසය කිරීම කියන එක මේ සක්මන් මළුවක මේ සක්මනේදී පමණක් නෙමෙයි කරන්න පුළුවන්. මේක අනිකුත් වැඩ කටයුතු කරනකොටත් කරන්න පුළුවන් කියලා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බයේදී බුදුරජාන් වහන්සේ මේ අපි මේ ඉගෙනගත්ත ඒ සතිමත් භාවය පතුරවන හැටි කියලා දෙනවා. ඒ කියන්නේ හිතගෙන ඉන්නකොටත් ඔන්න දැන් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට ඇවිදිනකොටත් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. දැන් හැබැයි කයට තමයි ඉතින් එක අතකින් අපි අවධානය යොමු කරන්නේ මොකද සාමත් හිතට අවශ්‍යයි නැංගුරමක්. මොකද හිතට පවතින අරමුණක් අවශ්‍ය වෙනවා. ඒ නිසා එයා අපි හඳුන්ලා දෙන අරමුණ තමයි මේ කය කියන අරමුණ. කායानुපස්සනාවේදී මේ කය තමයි හඳුන්ලා දෙන්නේ. ඉතින් එතකොට ඒ කය හඳුනගන්න සිත ඔන්න මොහොතක් වර්තමානයේ ඉන්න. ආයෙත් ඔන්න කයට ගෙනලා තියෙනවා. ආයෙත් කයට ගෙනලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න මේ හිටගෙන ඉන්න ඉරියව්වෙත් සිහියෙන් කාලය ගත කරනවා. ඇවිදින කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඉඳගෙන ඉන්න කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඇඳක සැතපීලා ඇලවිලා ඉන්න කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඔන්න දැන් ප්‍රධාන ඉරියව් හතරම අපි සිහියෙන් යුක්තව කාලය ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයාගේ අත දිගාරිනවා. අත නිකන් අපි තුමු අකුල්ලා තිබුණේ. ඒ අත දැන් එයා දිගාරිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කොයිතරම්නම් අත් දිගාරලා ඇද්ද? නමුත් දැන් උත්සාහන්ත මේ අත දිගාරින කාර්යය සිහියෙන් කරන්න පුළුවන්. මම වෙන වෙන දේවල් කල්පනා කර කර එහෙ මෙහෙ බලබලා මේ කටයුත්ත කරන්නේ නැතුව පුළුවන් මේ අත දිගාරින එක සිහියෙන් කරන්න. අත නවන එක සිහියෙන් කරන්න. ඉදිරිය බලන එක සිහියෙන් කරන්න. ඊළඟට පැත්ත බලන එක සිහියෙන් කරන්න. ආපස්ස බලන එක සිහියෙන් කරන්න. Tamanට පුළුවන්. ඊළඟට අපි ඇඳුම් පැළඳුම් අඳිනවා පළඳිනවා. අන්නේ අපිටම අපි දැන් වික්ෂුන් වහන්සේ නමක් නම් ඔන්න සිවුරක් පෙරවනවා. ඒ සිවුරක් පොරවන මොහොතේදී එයාට පුළුවන් මේ මේ වික්ෂුන් වහන්සේට පුළුවන් ද සිහියෙන් ඒ සිවුර පොරවන්න. ඊළඟ ගිහි මහත්මයෙක් නම් ඔන්න එයා කමිසයක් අඳිනවා. ඒ කමිසය අඳිනකොට සීයෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා සරමක් අඳිනවා, කලිසමක් අඳිනවා. එයාට පුළුවන් ද ඒ කටයුත්ත සීයෙන් කරන්න. ඊළඟට කාන්තාවක් නම් එයා ගවුමක් අඳිනවා, සාරියක් අඳිනවා. ඉතින් එතකොට ඒ කටයුත්ත එයාට පුළුවන් ද සීයෙන් කරන්න. එතකොට මේ අඳිනකොට, පළඳිනකොටත් සීයෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි කෑම කනවා. ඉතින් කෑම කනකොට රූපවාහිනිය දිහා බලාගෙන කෑම කනවද? චිත්‍රපටි බල බලා කෑම කනවද? එහෙම නැත්නම් මේ හොඳට මේ අනුභව කිරීමේ ක්‍රියාවට සිහිය යොදලා කෑම කන්න පුළුවන්ද? අන්න එතන තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ හැම දේවල්ම අපි කරපු දේවල් නමුත් දැන් මේ අපි එදිනදා කරපු දේවල් වලටම සිහිය කියන එක සතිය කියන එක දැන් අපි මිශ්‍ර කරනවා මුහුම් කරනවා දැන් එයාට නිකන් අමුත්තක් දැනෙනවා මොකද මෙතෙක් කාලයක් නිකන් ඔහේ හරියට නිකන් අර ඔටෝ පයිලට් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරිය නිකන් ඔහේ ගියා. අපි දන්නේ කොහේදෝ ගිහිල්ලා, කය ඔහේ ගිහිල්ලා අපි වෙන ලෝකෙක ඉඳලා තියෙනවා. නමුත් දැන් එහෙම නෙමෙයි. කය කරන සෑම ක්‍රියාවකටම අපි සිහිය ගෙනල්ලා තියන්න හදන්නේ. අපේ මනසත් දැන් කයත් එක්ක හොඳට සමානුපාතික වෙලා. අත්වල් බඳගෙන වගේ එයා යනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න දැන් එයා කෑම කන කොටත් සිහිය පිහිටවනවා. වතුර ටිකක් බොන කොටත් එයා සිහිය පිහිටවනවා. ඊළඟට අපි හිතමු බුදුරජාණන් වහන්සේ කියනවා ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, జాగරිතේ, සම්පජානකාරී හොති. එයා නැගිටලා ඉන්න හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්න හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට කියනවා භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ මොන හරි කතා කරනවා. කතා කරනකොට සිහියෙන් කතා කරනවා. දැන් වෙන වෙන දේවල් කල්පනා කර කර කතා කරනවා නෙමෙයි මේ කතා කරන මාතෘකාව ගැන හොඳට අවබෝධයක් තියාගෙන කාත් එක්කද කතා කරන්නේ කියන එක ගැන වැටහීමක් ඇති කරගෙන ඉන්නේ කොහෙද කොතනද මේ කටයුතු කරන්නේ කියන එක ගැන අවබෝධයක් තියාගෙන අන්න එළඹ සිටී සිහියෙන් එයා කතා කරනවා. නිශ්ශබ්දව ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නකොට අන්න ඒ විදිහටම නිශ්ශබ්දව ඉන්නවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වනවා බොහෝම ප්‍රායෝගිකව මෙන්න මේ අපි අර හඳුනාගත්ත සිහිය සතිමත් බව පතුරවන්න. ඉතින් ඔය තියා බුදුරජාණන් වහන්සේ කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කරන කාර්යය පවා සිහියෙන් යුක්තව කරන්න කියලා ඔන්න අපිට ආරාධනා කරනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තන්නේ කරම ප්‍රායෝගික මාර්ගයක්. මෙන්න මේ ප්‍රායෝගික මාර්ගය අපි එහෙමනම් පටන් ගත්තොත් අන්න සති සම්පජඤ්ඤ කියන දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම සතිමත් බවක් හඳුනාගත්තා. එළඹ සිට සිහියෙන් වාසය කරන්න ආරම්භ කළා. ඊට පස්සේ ඒක අපි ටික ටික පතුරවනවා. ඒක අපේ මුළු ජීවිතේට එකතු කරගන්න හදනවා. ජීවිතේට එකතු කරගන්න එකතු කරගන්න අන්න යාගේ ජීවිතයේ 아무තු පිබිදීමක්, නැවුම් බවක්, එළඹ වාසය කිරීමක් මෙතෙක් කාලයක් නිකන් ඔහේ හුස්පේත්තු ගතියකින් වගේ හිටිය ජීවිතයේ ඔන්න දැන් නිකන් පිපිලා එන ගතියක්, පුබුදු වෙන ගතියක් එයාටම දැනෙන්න පුළුවන්. ඒකට මේ தත්ත්වය වර්ධනය වෙනකොට බුදුරජාණන් වහන්සේ ඔන්න තව ටිකක් අපිට උපදෙස් දෙනවා. දැන් ඔන්න ඉදිරියෙන් තියාගත්ත යම්කිසි අරමුණක ඉතා සියුම් විස්තර දැක ගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔන්න අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා සියුම් බලනවා නම් ඒ ගැන සිහිය පිහිටවනවා නම් ඔන්න එයාට මේ වෙලාවේදී ඇස් දෙක පියාගෙන පළඟක් බැඳලා වාඩි වෙලා හොඳට කය ඍජුව තියාගෙන හුස්මට සිහිය යොදනවා එනබ වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඔන්න එතකොට තේරෙනවා ආ මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ආස්වාසයක්. මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක්. මේ මොහොතේදී ආස්වාසයක්. මේ මොහොතේදී ප්‍රස්වාසයක්. එයාට මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. සතෝව අස්ස සති, සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් එතකොට දැන් එයා සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. මේක ටික ටික වැඩෙන්න වැඩෙන්න එයාට තේරෙනවා මෙතෙන්දි මම අනවශ්‍ය උත්සාහයක් දරන්න අවශ්‍ය නැහැ. කයතම හුස්ම ගන්න ඉඩ දීලා මට පුළුවන් හොඳට නාසිකාග්‍රයේ සිහිය පවත්වමින් මේ ගැන දැනුවත් වෙන්න. එතකොට හරිම සමබරතාවයක් ඇති වෙනවා. එයා තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ සිහිය කියන ධර්මතාවය සතිමත් භාවය අපේ අවධානය ගෙනල්ලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවනවා. එතකොට අන්න එතන සිද්ධ වෙන මේ ක්‍රියාවලිය අපිට වැටහෙනවා. මෙන්න මේ වෙලාවේදී නම් ආස්වාසයක් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී මට සිසිලසක් දැනෙනවා. එහෙම නැත්නම් වම් නාස්පුඩුවෙන් හුස්ම රැල්ල ඇතුල් වෙනවා. නාස්පුඩු දෙකෙන්ම හුස්ම රැල්ල ඇතුල් වෙනවා. කියලා අන්න එයාට මේකේ වෙනස්කමක් තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්වාසය සමහරක් ටිකක් උණුසුම්ව දැනෙනවා. අර කලින් ආශ්වාසයට සාපේක්ෂව අන්න ප්‍රශ්වාසය පොඩ්ඩක් උණුසුම්ම දැනෙනවා. එහෙම නැත්නම් ඒක වෙනත් නාස්පුඩුවකින් යනවා. නැත්නම් ඒක නාස්පුඩු දෙකෙන්ම යනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ආශ්වාසයක ප්‍රශ්වාසයක තියෙන සියුම් වෙනස්කම් කෙනෙක් හඳුනා ගන්නවා. ඒකට අන්න තේරුම් ගන්න තියෙන්නේ දැන් ආශ්වාසය ප්‍රශ්වාසය කියන එක කොහොමත් සියුම්. ඒකට මෙන්න මේ බඳු කොහොමත් සියුම් ධර්මතාවක කොහොමත් සියුම් ක්‍රියාවලියක තව තව සූක්ෂම ලක්ෂණ දකින්න නම් එයාගේ හිතේ අර සතිමත් බව සූක්ෂම වෙලා තියෙනවා. ඒක බොහොම තියුණු වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ බඳු තියුණු සූක්ෂම සතිමත් බවක් තියෙන කෙනෙකුට තමයි හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ හුස්ම රැල්ල දැන් සිසිල්ද එහෙම නැත්නම් මෙන්න මේ හුස්ම රැල්ල දැන් උණුසුම්ද. දැන් බුදුරජාණන් වහන්සේ උනන්දු කරනවා මේකේ උණුසුම් සිසිල් බලන්න එහෙම නැත්නම් දිග කෙටි වශයෙන් බලන්න මෙන්න මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ තියෙන සියුම් වෙනස්කම්ම දැකගන්න අපි උනන්දු කරනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. මේ විදිහට විස්තර වෙනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට දැන් මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට අවධානයෙන් ඉන්නකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ හුස්ම රැල්ල ඊටාම කෙටිව දැනෙනවා ඇතැම් වෙලාවට. ඒ කියන්නේ කලින් හුස්ම රැලි වලට සාපේක්ෂව දැන් හුස්ම රැල්ල ආස්වාසය ඔන්න කෙටි. ඇතැම් වෙලාවට මේක ටිකක් දීර්ඝව දැනෙනවා. ඒ කියන්නේ ටිකක් වැඩි වෙලාවක් අල්ලා හිටිය ගතියක් දිග වෙලාවක් පවතින ගතියක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට යා හැප්පිට හැප්පිය තියාගෙන බලාගෙන ඉන්නවා හොඳ අවධානයෙන් ඉන්නවා නම් අන්න ටික ටික අර සියුම් අරමුණක් දිහා ඊටාම සියුම්ව තියුණුව සූක්ෂමව දැක ගැනීමේ අවකාශය අවස්ථාව යාට ලැබෙනවා. ඉතින් මෙබඳු හැකියාවක් දැන් කෙනෙක් තුළ වර්ධනය වෙනවා නම් ඒ කියන්නේ අන්න සම්පජඤ්ඤය තව තව වර්ධනය වෙනවා. එයාට අර ඊටාම සියුම් මට්ටමක අරමුණක් තව තව විග්‍රහ කරලා බලන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මෙබඳු සති සම්පජඤ්ඤයක් කෙනෙක් තුල වැඩෙනවා නම් අන්න එයාට තේරෙනවා ඔන්න දැන් මේ වෙලාවේදී මම සතිමත්. හැබැයි අහවල් වෙලාවේදී අපි තුමොන්න මම බස් එකක ගියා. ඒ බස් එකේ යනකොට නම් මම වටවිට බල බලා ගියේ. වෙන මොනවාටද මන්දා මගේ අවධානය යොමු වුණා එතෙන්දි මගේ සිහිය තිබුණේ නැහැ. එහෙම නැත්නම් මම ඔන්න කාර්යාලයක රාජකාරී කටයුතු වල නිරත වෙලා හිටියා. ඒ නිරත වෙලා ඉන්නකොට අන්න අහවල් වෙලාවේදී මම සිහියෙන් නෙමෙයි කටයුතු කළේ කියලා අන්න එයාට පොඩ්ඩක් නිකන් තේරෙන්න ගන්නවා මේ මේ තැන්වලදී මම සිහියෙන් වාසය කළා මේ මේ තැන්වලදී මම සිහියෙන් වාසය කළේ නැහැ කියලා අන්න එයාට තේරෙන්න ගන්නවා. කියන්නේ දැන් එයා එළඹ වාසය කිරීමත් අවදිමත්ව වාසය කිරීමත් තේරුම් ගන්නවා. එයාටම තේරෙනවා දැන් මෙන්න මේ කාලෙදි මගේ ජීවිතේ තියෙනවා යම්කිසි ප්‍රබෝධමත් ගතියක්. මේ කාලෙත් තියෙනවා යම්කිසි නැවුම් ගතියක්. එළඹ වාසය කිරීමක්. පොළවට බැහැලා ජීවත් වීමක්. පොළවේ පය ගහලා ජීවත් වීමක් Tamanට තේරෙනවා. හැබැයි වෙන ඇතම් කාලවලදී මම මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. වෙන ලෝකයක කොහේදෝ මන්ද අතරමං වෙලා සිහින මවමින් මම සම්පූර්ණයෙන්ම මේ මිය ගිහිල්ලා වගේ ඉන්න ගතියක් වෙතෙන්ද තියෙනවා. මෙන්න මේ වගේ Tamanට තේරෙන්න තේරෙන්න දැන් මෙයාගේ ඒ සතිමත් බව වැඩෙන්න වැඩෙන්න එයාට තේරෙනවා මෙන්න මේ මේ තැන්වලදී මට ඒ තරම් මේ පව් කිරීම සම්බන්ධයෙන් බියක් තිබුණේ නැහැ. පව් කිරීම සම්බන්ධයෙන් ලැජ්ජාවක් තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ මේ තැන්වලදී මන්ට යම් යම් අවස්ථාවන් එළඹුණා යම් කිසි පාපයක් කරන්න, වැරදි වැඩක් කරන්න. හැබැයි මම එළඹ වාසය කරපු නිසා, මම සිහියෙන් හිටිය නිසා මට තේරුණා ඒක මට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේක නොකර අතහැරියා. එක්කෝ පවට තියෙන බයක් හින්දා එහෙම නැත්නම් ඒක මට ගැළපෙන්නේ නැහැ. මට මේක ලැජ්ජාවට කාරණාවක්. මම වගේ කෙනෙක් මොකටද මේ වගේ දෙයක් කරන්නේ කියලා අන්න පවට තියෙන ලැජ්ජාවක් නිසා එයා ඒක අතහැරලා දානවා. ඔන්න පින්වත්නි මෙන්න මේ සිහිය හොඳට පවතින පවතින අන්න අර හිරි ඔතක් කියලා දෙක පවතින වමනාකරණයේ පසුබිම සකස් වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සති සම්පජඤ්ඤේ භික්කවේ සති සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති හිරොත්තප්පං. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය තියෙනවා නම් අර හිරි ඔතබ් දෙක පවට තියෙන ලැජ්ජාව පවට තියෙන බය පහළ වීම සඳහා වමනා කරන උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. ඒ වමනා කරන අනුග්‍රහය ලැබෙනවා. එතකොට ඒ අනුග්‍රහය ලබන්න ලබන්න එතකොට අර සති සම්පජඤ්ඤය අනුග්‍රහය ලබන්න ලබන්න හිරි ඔත්තබ් දෙක පහළ වීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් එයා ටිකක් ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් පව් කරන්න ටිකක් බයයි. දැන් එයා ඉස්සෙල්ලා නම් ඔහේ අපි දුන්නේ අමුතු කෙනෙක් එක්ක කතා බහ කරනකොට එයාට ඔහේ බැනලා දැම්මා. ඔහේ කියලා දැම්මා. අපි කියන්නේ කටට ආපු දෙයක් කියනවා කියලා. නමුත් දැන් මේ සිහිය දියුණු කරන්න දියුණු කරන්න එයා තුල යම්කිසි ඇති වෙනවා. Taman ගැනත් අවදිමත් බවක්, තමන් කොයි ලෝකෙද ඉන්නේ මේ කොයි විදිහටද ගත කරන්නේ මම මොන වගේ මට්ටමකද ඉන්නේ මගේ හිත මොන මොන වගේද කියලා තමන්ට නිකන් අවදි වෙච්ච ගතියක් එනඳ සිට සිහියක් පහළ වෙනවා ඊට අනිත් කෙනා ගැනත් යම්කිසි වැටහීමක් එයා ගැනත් යම්කිසි අවබෝධයක් එයා ගැන යම්කිසි හැඟීමක් ඇති වෙනවා ඒකට තේරෙනවා මෙතෙන්දී මම ප්‍රලු වචන පාවිච්චි කරන්න සුදුසු නෑ මෙතෙන්දී මම අනිත් කෙනාව තලාපෙලා කතා කරන්න සුදුසු නෑ නැත්නම් මේ මේ විදිහට මම අනිත් කෙනත් එක්ක කටයුතු කරන්න කායික වාචික වාචසිකව සුදුසු නැහැ කියලා. අන්න එයාට මේ ඉන්න තත්වයක් එක්ක එක්තරාන්දමක සංසන්දනාත්මකව ඒ අවස්ථානුකූලව අනිත් කෙනාගේ හැඟීම් තේරුම් අරගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති වෙනවා. එතකොට අන්න ඒ තැන්වලදී ආගේ සිහිය එළඹ සිටීම නිසා අර හිරි ඔතප් දෙක එහෙම නැත්නම් පවක් කරන්න තියෙන ලැජ්ජාව පවක් කරන්න තියෙන බය පහළ වෙනවා. මොකද එයා දැන් එයාට තේරෙනවා දැන්. ආයි අලුතෙන් අනිත් කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නැහැ. එයාට තේරෙනවා මේක ගැළපෙන්නේ මේක සුදුසු නැහැ. මේක මටත් කරදර කරදරයක් එහෙම නැත්නම් මේක මටත් අවඩක් අහිතක් ගෙනත් දෙන්නේ ඒ වගේම මේ කටයුත්ත කළොත් අනිත් කෙනාටත් අවඩක් අහිතක් තමයි ගෙනත් දෙන්නේ කියලා අන්න යාට තේරෙනවා. ඒතර මෙන්න මේ නිසා අන්න හිරියොතප් දෙකක් <clears throat> ඒ කියන්නේ පවට තියෙන බයක්, පවට තියෙන ලැජ්ජාවක් එයාගේ හිතේ පහළ වෙනවා. ඊට පස්සේ මේ පහළ වෙනවා කියන්නෙම දැන් ටික ටික එයා කල්පනා කරනවා දැන් මම මේ ඇහෙන් කරන්නේ නැත්නම් ඇහෙන් බලන්නේ බැලිය යුතු දෙයක්ද? මට වැඩක් තියෙන දෙයක්ද මම මේ බලන්නේ? මම නිකන් ඔහේ රූපවාහිනිය දිහා බලාගෙන කෙලවරක් නැතුව නිකන් අනවශ්‍ය දේවල් මගේ ඔළුවට දාගන්නවද? එහෙම නැත්නම් මම මේ ඇහැ කියන ඊටාම වටිනා අවයවය මගේ යහපත පිණිස මම ප්‍රයෝජනෙට ගන්නවාද උපයෝගී කර ගන්නවාද කියලා අන්‍යයා තේරුම් ගන්නවා එහෙමත් නැත්නම් අපි හිතමු ඉස්සර නම් මම අතෝරක් නැතුව එක එක දේවල් බලන්න ගියා ඉතින් මම මේ බලන්න යන දේවල් වලින් මට වැඩක් වෙනවද මට යහපතක් වෙනවද මම මේ ඇසුරු කරන්නේ නැත්නම් මේ දකින්නේ මට ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් දෙයක්ද කියලා අන්‍යයා පොඩ්ඩක් දැන් කල්පනා කරනවා මොකද එයාට තේරෙනවා යම් යම් දේවල් බැලුවාම හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙනවා සම්පූර්ණයෙන්ම කෙලෙස් පරිත වෙනවා. එතකොට ආයෙත් අර හිත හදලා ගන්න හරි අමාරුයි. නොතිබිච්ච රාගයක් ඇවිස්සෙන්න ගන්නවා. නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙන්න ගන්නවා. ටිකක් සමන වෙලාවේ තිබිච්ච හිත, සාමකාමීව තිබිච්ච හිත ඔන්න ආයෙ සම්පූර්ණයෙන්ම පැටලෙන්න ගන්නවා. විචිත්ත වෙන්න ගන්නවා. එයා ඒතර තේරුම් ගන්න මේ මේ දේවල් බලන එක මට එච්චර සුදුසු නෑ. ඒ වගේම මේ මේ දේවල් අහන එකත් මට එච්චර සුදුසු නෑ. කියලා අන්න එයාටම තේරෙනවා. දැන් මොකද එයා දැන් ටිකක් අවබෝධයකින් යම්කිසි වගකීමකින් ඒ වගේම වැටහීමකින් තමයි කාලය ගත කරන්නේ. ඒතර පොඩ පොඩ අන්න එයාට මේ ඇහැ පරිහරණය කරන්නේ කොහොමද? කන පරිහරණය කරන්නේ කොහොමද? නාසය, දිව පරිහරණය කරන්නේ කොහොමද? කය පරිහරණය කරන්නේ කොහොමද කියලා පොඩ පොඩ එයාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා හිරියොත්ප්පේ සති හිරියොත්ප්ප සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඒ කියන්නේ හිරි ඔතක් කියන காரணා දෙක තියෙනවා නම් අන්න ඒකෙන් ලැබෙන උපනිශ්‍රයක් ඉන්ද්‍රිය සංවරයට. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය හොඳට කල් පවතින නම් ඒක අල්ලා හිටින්න නම් එහෙමනම් මෙන්න මේ හිරියොතක් කියන දෙක ලැජ්ජා බය කියන දෙක අත්‍යවශ්‍ය වෙනවා. දැන් පින්වත්නි මෙතන කතා කරන ලැජ්ජා බය දෙක අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි සාමාන්‍යයෙන් හිතනවා මේ ලැජ්ජාව කියන එක බය කියන එක අත්හැර යුතු දෙයක් කියලා. නමුත් මේ කතා කරන ලැජ්ජා බය කියන්නේ අපි පවක් කරන්න තියෙන ලැජ්ජා බය. කෙනෙකුට පව කරන්න කිසිම ලැජ්ජාවක් නැත්තම් කෙනෙකුට පව කරන්න කිසිම බයක් නැත්තම් එයා ඕනම දෙයක් කරાવી. අර කියනවානේ මේ කාරණාවක් ලැජ්ජා ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. ඔන්න වගේ කියනවා. ඉතින් ඒ නිසා කෙනෙක් තුළ ඒ පව කරන්න ලැජ්ජාවක් තිබීම පව කරන්න බියක් තිබීම එයාගේ ආධ්‍යාත්මික ජීවිතයට ඉතාම වැදගත්. මොකද එහෙම නැත්නම් එයා නිකන් සතෙක් වගේ තමයි කටයුතු කරන්නේ. නමුත් අපි තුළ හොඳට ලැජ්ජ බව තියෙනවා නම් ඒක දේව ධර්මයක් කියලා බුදුන් වහන්සේ කියන මේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ මෙන්න මේ ලැජ්ජ බය කියන ධර්මතාව දෙක හරහයි. ඉතින් එතකොට අන්න ඉන්ද්‍රිය සංවරයක් එයා ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. මොකද එයාට තේරෙනවා මේ ඉන්ද්‍රියන් හරහා තමයි විවිධාකාර අරමුණු එළියෙන් ඇතුළට එන්නේ. එතකොට ඒ එළියෙන් ඇතුළට එන අරමුණු මත මගේ හිත කෙලසෙනවද? එහෙම නැත්නම් මේ හිත වැඩෙනවද? පිරිසුදු වෙනවද? කියලා අන්න එයා දැන් චුට්ටක් හිතලා බලනවා. ඒ නිසා දැන් මේ තියෙන ඇස, කන, නාසය, දිව, කය කියන මෙන්න මේ ඉන්ද්‍රයන්. ඒ වගේමයි මේකට මනසත් එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ඉන්ද්‍රයන් 6 ටිකක් එයා සැලකිල්ලෙන් පරිහරණය කරනවා. දැන් බුදුන් වහන්සේ කියනවා ඉන්ද්‍රිය සංවරේ සති. ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති සීලං. ඔන්න සීලයට පුදුමාකාර බලගැන්වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය නිසා. ඇත්තටම සීලයේ එක්තරා කොටසක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් භික්ෂුන් වහන්සේලාගේ සීලය මේ හතර ආකාරයකින් පෙන්වනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඊළඟට ප්‍රත්‍යසන්නිසිත ශරීරය කියලා මේ විදිහට කරුණු කොටස් කීපයකින් පෙන්නනවා. ඒතර ඉන්ද්‍රිය සංවරයක් අනිවාර්ය වෙනවා අපි ඉස්සරහට යනකොට. මොකද අපේ පොඩ පොඩ දියුණු කරගන්න හදන යම්කිසි ආධ්‍යාත්මික ගුණධර්ම අපි මේ ඉඳුරන් කිසිම වග විභාගයක් නැතුව පරිහරණය කළොත් එහෙම අර දියුණු කරගත්ත ටික ආයෙත් නිකන් පියකිලා යනවා. ආයෙත් නිකන් විසිරලා යනවා. ආයෙත් නිකන් අපිට අහිමි වෙනවා. මොකද අපේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඒ විෂභාග අරමුණු නිසා නරක අරමුණු නිසා සම්පූර්ණයෙන්ම අපේ ඇතුළත නැවතත් කැළඹෙනවා. නැවතත් විසිරෙනවා. නැවතත් කෙලසෙනවා. ඒ එතකොට ආයෙත් අපි අර දිනු කරපු දේවල් අපිට අහිමි වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් වහන්සේ කියනවා සීලය පිණිස හේතු වෙනවා. දැන් මේ මෙන්න ඕන තරම් සීලය ගැන අහලා ඇති පංච සීලය, අට සීලය, අෂ්ටාංග උපෝසත සීලය, ඊළඟට දස සීලය, සාමනීර දස සීලය, ඊළඟට භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන උපසම්පදා සීලය මේ වගේ විවිධාකාර තරාතිරම් මේ සීලය තියෙනවා. දැන් මේ හැම සීලයකටම අපිට මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක බලපාන බව. ඉන්ද්‍රිය සංවරය මත අපේ සීලය රඳාපවතින බව තමයි එතකොට මේ කාරණාවෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ සීලයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සීලේ සති සීල සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති සම්මා සමාධි. එතකොට සීලයක් තියෙන කෙනාට තමයි නිවැරදි සමාධියක් පාදක වෙන්නේ. එතකොට දැන් මේ වෙනතුන් අහලා ඇති සමාධි සංවත්තනික සීල කියලා කාරණාවක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි සීලයක් ආරක්ෂා කරනකොට ඒක ආරක්ෂා කරන්නේ මේ අනිවාර්යෙන් මම මේ සීලය නිසා එන ආත්මදී දිවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා හොඳ ගණක උත්පත්තියක් ලබාවා කියලා මේ සාමාන්‍ය ලෞකික પરමාර්ථයන් පිණිසම නෙමෙයි. ඒවත් ලැබෙවි. නමුත් එයාගේ ප්‍රධාන પરමාර්ථය තමයි මේ සීලෙන් කොහොමද මම තව ටිකක් ආධ්‍යාත්මික උත්තේජනයක් ලබා ගන්න. ආධ්‍යාත්මික පරිචයක් ලබා ගන්න. මගේ ඉදිරි ආධ්‍යාත්මික ගමනට මේකෙන් පිටුවහලක් ලබන්නේ කොහොමද කියන එක තමයි එයා කල්පනා කරන්නේ. එතකොට අන්න ඒ සීලය බුදුරජාණන්සේ කියන මේක සමාධියක් පිණිස තුඩු දෙනවා. සමාධියක් පිණිස හේතු වෙනවා. සමාධි සංවර්ධනයක සීලයක් කියලා කියනවා. එතකොට මේ සීලය සමාධියට හේතු වීම තව ටිකක් විස්තර කරනවා වෙනත් සූත්‍රවලදී. දැන් මේ සූත්‍රයේදී නම් කෙලින්ම බුදුරජාණන් වහන්සේ සීලයෙන් සම නැත්නම් සීලය නිසා සමාධිය ඇති වෙන ආකාරය ඍජුවම කියනවා. නමුත් ඔය චේතනාකරණීය සූත්‍රයේදී එහෙම තව ටිකක් මේක විස්තර කළා කියලා දෙනවා. ඒ කියන්නේ සීලය නිසා අපේ හිතේ වික්ෂිප්ත වීම අඩු වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි කිසිම වග විභාගයක් නැතුව කෙනෙක්ට බයිනවා. කෙනෙකුට බොහොම හිත රිදෙන විදිහට කතා කරනවා. පරුෂ වචන පාවිච්චි කරනවා. ඔහේ හිස් වචන පාවිච්චි කරනවා. එහෙමනම් අපි ටිකක් අපේ හිත හදන්න ගියාම අපිට නිකන් පසුතැවිල්ලක් ඇති වෙනවා. මොකද හිතේ තියෙන්නේ මම අතනදී හරියට කටයුතු කළේ නැහැ මෙතනදී හරියට කටයුතු කළේ නැහැ අරයත් එක්ක කටයුතු කරද්දී මම නිවැරදිව කටයුතු කළේ නැහැ කියලා නිකන් එක්තරා අන්දමක තමන්ටම තමන් චෝදනා කරන ගතියක්. හිතේ වික්ෂිප්ත ගතියක් තමයි තියෙන්නේ. මොකද තමන් සීලය ආරක්ෂා කළා නැහැ. නමුත් අපේ නිවැරදිව සීලය ආරක්ෂා කරා නම් අර වගේ විපිරිසර භාවයක් අර වගේ තමන්ට තමන් චෝදනා කරන ගතියක් ඇති වෙන්න හැකියාවක් නැහැ මොකද තමන් බොහෝම පිරිසුදුව කාලය ගත කරලා තිනවා. නිවැරදි දෙයක් තමයි කරලා තියෙන්නේ. කය වචනේ හික්මවගෙන වාසය කරලා තියෙනවා. එතකොට මේ කය වචනය හික්මවගෙන වාසය කරා නම් අන්න හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. වෙනුවට අවිප්පටිසාරය. කියන්නේ හොඳට හිත කිසිම චෝදනාවක් Tamanට නොකර අනේ Taman දැන් යහපත් මිනිසෙක් නේද කියලා අර හැකි සංඥාවක් පහළ වෙච්ච Tamanගේ මේ ආධ්‍යාත්මික ජීවිතය අගය කරන ඒකට ප්‍රශංසා කරන ස්වභාවයක් තමයි ඇතුලේ තියෙන්නේ. මං කලින් ගත කරපු ජීවිතයට සාපේක්ෂව දැන් මගේ ජීවිතේ අර්ථවත් වීමක් සත්පුරුෂ ගුණයක් ඇති කරගන්න දරන උත්සාහයක් සම්බන්ධයෙන් හිතේ ඇතිවෙන අමුතු සතුටක් මෙන්න මේ தත්ත්වය අවිප්පටිසාරය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙන්න මේ සතුට නිසාම ඔන්න ප්‍රමෝදයක් පහළ වෙනවා ප්‍රමෝදයක් කියන්නේ නිකම් පුංචි සතුටක් සියුම් සතුටක් පහළ වෙනවා ඒ ඒ සතුට තව තව වර්ධනය වෙනකොට ඒක ප්‍රීතියක් දැන් නිකන් හොඳට Tamanට නිකන් තේරෙනවා. දැන් ඉස්සෙල්ලා හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ. දැන් බොහොම පිරිසුදුව වාසය කරන්න උත්සාහන්ත වෙන කෙනෙක්, කය වචනය හික්මවගෙන වාසය කරන්න උත්සාහන්ත වෙන කෙනෙක්, ආධ්‍යාත්මික ජීවිතයකට පොඩ්ඩක් හරි නැඹුරු වෙච්ච කෙනෙක් තමයි දැන් ඉන්නේ කියලා. අන්න එයාට දැන් අර පුංචි සතුට පුංචි ප්‍රීතිය දැන් එයාට තේරෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ බඳු ප්‍රීතියක් තියෙනවා නම් හිත බොහොම සැහැල්ලුයි, කයත් බොහොම සැහැල්ලුයි. පස්සද්ධිය කියන ගුණය මේ පහළ වෙනවා. එතකොට මෙන්න මේ වගේ කායික පස්සද්ධියක්, මානසික සප්පස්සද්ධියක්, ඒ කියන්නේ කයේ බොහොම සැහැල්ලු බවක්, පහසුවක්, ඊළඟ මානසික පහසුවක් කියලා කියන්නේ අන්න කය සුඛිතයි. ඒ කියන්නේ කය සැපවත් දැන්. දැන් ඒ කියන්නේ මානසික කායික සැහැල්ලුවක්, පහසුවක්, සැපවත් බවක් තියෙනවා. මෙන්න මෙබඳු සැපවත් බවක් තියෙනවා නම් තමයි සමාධිය පහළ වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියනවා. ඒතර මම මේ විස්තර කළේ අර සීලයේ ඉඳන් ඍජුවම සමාධිය වැඩෙනවා කියනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ ඇතම් සූත්‍රවලදී තව පොඩ්ඩක් මේක විග්‍රහ කරලා පෙන්නනවා. කොහොමද සීලය නිසා අවිප්පටිසාරය කියන මේ ගුණයක් පහළ වෙන්නේ? ඒ අවිප්පටිසාරය කියන එක ප්‍රමෝදයක් පිණිස හේතු වෙන්නේ කොහොමද? ප්‍රමෝදය කියන එක ප්‍රීතියක් පිණිස හේතු වෙන්නේ කොහොමද? ප්‍රීතිය කියන එක සුඛයක් පිණිස හේතු වෙන්නේ කොහොමද? අන්න ඒ සුඛය, ඒ සැපය, ඒ යහපත් බව එහෙම නැත්නම් කායික මානසික වශයෙන් දැනෙන සැපවත් බව කොහොමද සමාධියක් පිණිස තුඩු දෙන්නේ? කියලා මෙන්න මේ වගේ අවස්ථා සම්බන්ධයක් පෙන්වනවා. ඉතින් එතකොට දැන් මේ සීලේ සති සීල සම්පන්නස උපනිෂ සම්පන්නෝ හෝති සම්මා සමාධි. සම්මා සමාධියත් ඔන්න දැන් කෙනෙකුට අත්දකින්න පුළුවන්. මොකද දැන් එයාගේ කය වචනේ හොඳට හික්මිලා තියෙන්නේ. ඒ කය වචනේ හික්මිච්ච පරිසරයක තමයි දැන් එයා සමාධිමත්ව වාසය කරන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට මේ සමාධිය අල්ලා හිටිනවා. මේ සමාධියට ඉන්න පුළුවන් පසුබිම. ඒ සාරවත් පොළව දැන් සකස් වෙලායි තියෙන්නේ. එහෙනම් සමාධි බීජය මේ සාරවත් පොළවේ වර්ධනය වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති යථා භූත ඥාන දර්ශනං. එතකොට මෙන්න මේ බඳු සම්මා සමාධියක් සහිත කෙනෙකුට තමයි යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇත්තටියෙන් තේරෙන්නේ මෙන්න මේ බඳු සමාධියක් සහිත පරිසරයක. වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිත හැම තැනම දුවනකොට අතීතයට යනකොට අනාගතයට යනකොට සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා කිසිම සීලයක් නැතුව ඒ වගේ බොහොම මේ අප්‍රසන්නම පරිසරයකදී මේ වගේ ඇත්ත ඇත්තටින් තේරෙන හැකියාවක් නැහැ. නමුත් අර වගේ හොඳට හේතු කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනකොට අන්න ඒ බඳු පරිසරයක එයා ඒ සමාධිය පාවිච්චි කරනවා ඇත්ත ඇත්තටින් තේරුම් ගැනීම සඳහා. එයා තමන්ගේ කයම පාවිච්චි කරනවා මේකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න. මේ කයේ යථා ස්වභාවය කුමක්ද? එයාට මේ කයේ හිතේ පහළෙන විවිධාකාර වේදනාවන්ගේ යථා ස්වභාවය කුමක්ද? අන්න මේ හිතේම යථා ස්වභාවය කුමක්ද කියලා එයා හොඳට විග්‍රහ කරලා බලනවා. හොඳට විස්තර කරලා බලනවා. හොඳට එයා ඒ ගැන තීක්ෂණව තමන්ගේ අවධානය යොමු කරලා බලනවා. මේක මේ හිතින් හිත හිතා මේ එහෙම නැත්නම් මේ හිතින් මව බවා කරන එකක් නෙමෙයි බොහෝම සංසිඳිච්ච හිතකින් තැම්පත් වෙච්ච හිතකින් සමාධිමත් වෙච්ච හිතකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් ඇතුලේ කතාව සමණය වෙච්ච හිතකින් කරන කටයුත්තක්. ඒතර මෙන්න මෙවඳු පරිසරයක තමයි යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් තේරෙන්න යාට පටන් ගන්නෙ අන්න අර වගේ හේතු කාරණා ටික සකස් වුණා. <clears throat> ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යථා භූත ඥාන දර්ශනයේ සති යථා භූත ඥාන දර්ශන සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගා. ඒ කියන්නේ යම්කිසි මනසක් තුළ ඇත්ත ඇතිසැටියෙන් තේරීමේ නුවණ පහළ වුණා නම් ඒ නිවැරදි නුවණක අනිවාර්යංගයක් තමයි මෙතෙක් කාලයක් දැඩිව ග්‍රහණය කරගෙන හිටියෝ මෙතෙක් කාලයක් උපාදාන කරගෙන හිටපු මෙතෙක් කාලයක් මම මගේ කියාගෙන බොහෝම කෙලෙස් බරිතව අල්ලගෙන හිටපු දේවල් සම්බන්ධයෙන් දැන් ටිකක් එපා වීමක් එහෙම නැත්නම් මේවා ඇතුළේ නිස්සාරත්වයේ වැටහීමක් මේවා සම්බන්ධයෙන් නිකන් ඇල්මැරිච්ච ස්වභාවයක් ඒ හිතේ පහළ වීම පින්වත් අපි දේවල් අල්ලගෙන ඉන්නේ හොඳයි කියලා හිතාගත්ත නිසානේ. මේකෙන් මට සැප ලැබෙයි. මේක ස්ථිරයි. මේක අනිවාර්යයෙන්ම මගේ. මං කියන හැටි තමයි මේ දේ කටයුතු කරන්නේ. මේක පුදුමාකාර සාරවත් කියලා අපි දේවල් අල්ලගෙන ඉන්නේ. නමුත් ඇත්ත ඇති සතියෙන් තේරෙන්න තේරෙන්න මේවා තියෙන නිස්සාරත්වය, මේවා තමන් වශයෙන් පවත්වන්න තියෙන නොහැකියාව, ඒ වගේම මේවා දුක් පිණිස හේතු වෙන ආකාරය, ඒ වගේම මොහොතක් මොහොතක් පාසා මේවා කැඩලා බිඳලා ඇති වෙලා නැති වෙලා යන හැටි ඒ තියෙන අස්තිර ස්වභාවය මෙන්න මේ වගේ පුදුමාකාර කන පිට හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මෙතෙක් ඊටාම හොඳයි Tamanට සැපදායි තමන්ගේම වශඟයේ තියෙනවා මේවා මගේමයි කියලා අල්ලගෙන හිටපු දේවල් සම්බන්ධයෙන් තමයි මේ ඇත්ත ඇත්තටියෙන් තේරෙන ගන්නේ. ඒ බඳු ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගැනීමම බුදුන් වහන්සේ කියනවා එපා වීමක් පිණිස අවබෝධයෙන් ඇතිවෙච්ච කලකිරීමක් පිණිස ඒ දේවල් සම්බන්ධයෙන් විරාගයක් වෙනස තමයි හේතු වෙන්නේ. දැන් ඒබඳු විරාගයක්, ඒබඳු නිබ්බිදාවක්, ඒබඳු අතහ මේ <clears throat> අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීමක් පහළ වුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? නිබ්බිදා විරාගයේ සති නිබ්බිදා විරාග සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති විමුක්ති ඥාන දර්ශනං. අන්න ඒබඳු හිතක් නිදහස් වෙනවා. ඉතින් අල්ලා හිටපු අල්ලාගෙන බදාගෙන වැළඳගෙන දැඩිව ග්‍රහණය කරගෙන උපාදාගෙන උපාදානය කරගෙන හිටපු දේවල් ටික අතහැරලා දාලා. එයා දැන් හඳුනගන්නවා නිදහසක්. විමුක්තියක්. ඒ හිතටම ආවේනික නිදහස් ස්වභාවයක්. ඒ නිදහස් ස්වභාවයට උමනා කරන ප්‍රඥාවක්. අනේ හිත ඒ බඳු සිතක් තුළ ඇති වෙන්න පුළුවන්. එතන මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝම ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. එතන මම මේ ප්‍රතිපදාව ටිකක් තව පැහැදිලි වෙන්න මෙන්න මේ වගේ නිරූපණය කළා මේ පින්වතුන්ට පේනවා ඇති දර්ශනය වෙනවා ඇති ඒ කියන්නේ සති සම්පජඤ්ඤය හේතු වෙනවා හිරියොතක් කියන එක පහළ වෙන්න. කියන්නේ සති සම්පජඤ්ඤය තමයි හරියට නිකන් අත්තිවාරම වෙන්නේ හිරියොතක් කියන මෙන්න මේ කාරණා දෙක. ලැජ්ජා බය, පවට තියෙන ලැජ්ජා බය කියන කාරණා දෙක පහළ වෙන්න. එතකොට ඒ බඳු හිරියොතක් කියන කාරණා දෙක හේතු වෙනවා ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය නිසා තමයි සීලය පිහිටන්නේ හොඳට අල්ලා හිටින්නේ. එතකොට ඒ සීලය නිසා තමයි සම්මා සමාධියක් හොඳට අල්ලා හිටින්නේ. එතකොට මේකෙත් තියෙන අර පොඩ්ඩක් අතුරු පැත්තක් මම විස්තර කරා වෙනත් සූත්‍රවල සඳහන් වෙනවා කියලා. සීලය නිසා අවිප්පටිසාරයක් පහළ වෙනවා. අවිප්පටිසාරය නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධියක් පහළ වෙනවා. පස්සද්ධිය නිසා සුඛයක්, සැපයක්, සැපවත් බවක් පහළ වෙනවා. අන්න ඒ බඳු පරිසරයක තමයි හිත සමාධිමත් වෙන්නේ. ඒතර මේ සූත්‍රයේදී ඇත්තටම මේ විස්තර ටික අන්තර්ගත වෙන්නේ නැහැ. මේ අමතර කාරණාවක් වශයෙන් තමයි අනිකුත් සූත්‍රවල මේ විස්තරේ එන නිසා මෙතෙන්ට මේක අදාළ කරගත්තේ. මේ සූත්‍රයේදී කෙලින්ම සීලය සමාධියට තුඩු දෙන ආකාරය තමයි ඍජුව පැහැදිලි කරන්නේ. ඒතර එන්නේ බඳු ඒ සම්මා සමාධියක් කෙනෙකුට තියෙනවා නම් යහපත් නිවැරදි සමාධියක් තියෙනවා නම් අන්න ඒ බඳු පරිසරයක තමයි එයාගේ හිතේ යථාබෝධ ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. එයාට තමයි ඇත්ත ඇතිසැටියෙන් තේරෙන්න පටන් ගන්නවා. සමාහිතෝ යථාභූතං පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාහිත හිතක් ඇත්තාටමයි අපිට මේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. එතකොට ඇත්ත ඇතිසැටියෙන් තේරුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඇත්ත ඇතිසැටිය කියන්නෙම දෙයක් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්. ඒ නිවැරදි අවබෝධයේ අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි ඒ අපි අල්ලගෙන හිටිය, උපාදානය කරගෙන හිටිය, දැඩිව ග්‍රහණය කරපු හිටිය, දේව දැඩිව ග්‍රහණය කරගෙන හිටිය දේවල් සම්බන්ධයෙන් හිතේ ඇතිවන විරාගය. හිතේ ඇතිවන එපා වෙච්ච ගතිය. ඒවා අල්ලලා දාන්න ඕනේ මේවෙන් ඇති වැඩක් නැහැ. මේවා අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. මේවා බොහොම අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. මේක දිගට සැප දෙන්න ස්වභාවයක් මෙතන නැහැ. මගේ වශයෙන් පවත්වන්න හැකියාවක් නැහැ කියලා අන්නර පහළ වෙන මේ නිබ්බිදාවක් විරාගයක්. අන්න ඒ බඳු පරිසරයක තමයි හිත අත්හැරලා දාන්න පටන් ගන්න. හිතටම ආවේනික නිදහසක් එයාට භුක්ති විඳින්න හම්බ වෙන්නේ. නිකන් මෙතෙක් කාලයක් ඔළුවේ තියාගෙන හිටිය ලොකු බරකින් නිදහස් වුණා වගේ එයා දැන් ණයකින් නිදහස් වුණා වගේ තත්වයකට සැහැල්ලු වීමකට නිදහස් ස්වභාවයකටපත් වෙන්නේ අන්න ඒ නිබ්බිදා විරාගයක් පහළ වෙනවත් එක්කයි. එයා එතකොට දේවල් අතහැරලා දානවා ඉස්සෙල්ලා තරම් දැඩිව මම මගේ කියාගන්න යන්නේ නැහැ. උපාදාන කරන්න දැඩිව යන්නේ නැහැ. අන්න ක්‍රමානුකූලව ඒ බඳු හිතක් ටික ටික නිදහස් වෙනවා. ටික ටික තව තව ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙනවා. තව තව අවබෝධයෙන් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. මෙතන තියෙන ධර්මතා ස්වභාවයන් ටික ටික ඒ බඳු හිතකට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන හේතුඵල සම්බන්ධයක් මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගෙනහැර පානවා. ඒ කියන්නේ පින්වත්නි අපි විවිධාකාර දේවල් කර කර කර කර හිටිය පමණින්ම මේ මාර්ගයේ වැඩෙන්නේ නැහැ. මේ පින්වතුන්ට දැන් පැහැදිලි වෙනවා ඇති බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හරියම පිරිසුදු හේතුඵල ධමයක්. සති සම්පජාඤ්ඤය තියෙනවා නම් ඔන්න හිරියොතක් පහළ වෙනවා. එතකොට හිරියොතක් පහළ වෙන්න සති සම්පජාඤ්ඤය නැතුව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිරියොතක් තියෙනවා නම් ඔන්න ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙනවා. මේක අනිවාර්යයි. මේක වළක්වන්න බෑ. මොකද එයා බොහොම පිරිසුදුව ලැජ්ජ බය ඇතිව කටයුතු කරනවා කියන්නේ අන්න එයා තුළ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒත් ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනෙක් ගාව ඔන්න සීලයක් තියෙනවා. ඒකට සීලයෙන් හොඳට අනුග්‍රහයක් ලබනකොට අන්න ඒ හිතේ විපිලිසර භාවය අඩු වෙලා පුංචි ප්‍රමෝදයක් පහළ වෙලා සතුටක් පහළ වෙලා කායික මානසික සැහැල්ලුවක් පහළ වෙලා කායික සැපයක් මානසික සැපයක් භුක්ති විඳින්මින් අන්න ඒ හිත සමාධිමත් වෙනවා. ඒ බඳු සමාධියක් තමයි ක්‍රමානුකූලව විපස්සනාවකට නංවමින් විපස්සනා ප්‍රඥාව කවබෝධ මේ අවදි කර ගැනීම සඳහා කෙනෙක් යෝගාවචරයේ උත්සාහන්ත වෙන්නේ. අන්න එතකොට එයාට ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා. එන්නේ බඳු ඇත්ත සතියෙන් තේරුණා නම් අන්‍යයාගේ හිතේ නිබ්බිදාවක් විරාගයක් පහළ වෙලා තමයි හිත නිදහස් වෙන්නේ. එතකොට මේ පෙන්වන හේතුඵල ධම මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ හරිම ලස්සනට බොහොම පිරිසුදුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් පින්වත්නි අද අපි අද මේ පටන් ගත්ත මාතෘකාවෙන් තේරුම් ගන්න තියෙන්නේ අපි තුලත් මේ කතා කරන ගුණධර්ම ප්‍රායෝගිකව දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහන්ත විය යුතුයි. මේක ඒකාතකින් පෙන්වන පටන් ගැනීම තමයි මේ සති සම්පජඤ්ඤය කියලා තියෙන කියන දේ. ඒ කියන්නේ පටන් ගන්න පුළුවන් තැනකින් වතුරට බහින්න පුළුවන් තැනකින් තමයි බුදුන් වහන්සේ අපිට පාර පෙන්නලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලටත් මේ ගුණ ධර්මයන් එකතු කර ගැනීම සඳහා උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.